යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසති අබ්භාමුත්තෝ චන්දිමාති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස අද පොසොන් පුර පසළොස්වක් පොහොය දවසේ උදෑසන උපෝසත සීලය සමාදන් වෙලා මෙතෙක් වේලා ශීල භාවනා ධර්මාශ්‍රවණාදී බොහෝ කුසල ධර්මයන් දියුණු කරගෙන දැන් සෝදානම් වෙන්නේ අවසාන් වශයෙන් සිදු කෙරෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ නවආරහදී බුදුගුණ අතර විශේෂයෙන් සඳහන් වන ගුණයක් තමයි අනුත්තර පුරිස ධම්ම සාරථී කියන ගුණය. භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තිබෙනවා දණ්ඩණයකින් තැති ගැන්වීමකින් වෙනත් නොයෙක් දඬුවම් කිරීම ආදියකින් තොරව ධර්ම මාර්ගයේහි দমনය කළ යුතු දිව්‍ය මනුෂ්‍යයන්ව දැහැමින්ම দমনය කිරීමේ විශිෂ්ට ගුණයක් භාගිතුන් වහන්සේ තුල තියෙනවා. අන්නේ ගුණය තමයි අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණය කියලා කියවෙන්නේ හැඳින්වෙන්නේ. සර්වඥයන් වහන්සේ නමකට විශේෂයෙන්ම අදාළ වෙන ගුණයක්. අපි දන්නවා රජුන්, මැති ඇමතිවරුන් ආදී මිනිසෙන්න හික්මවන්නේ දඬුවමින් තැති ගැනීමෙන් නොඑක් විදිහට වද දීලා දඬුවම් දීලා නමුත් භාග්‍යතුන් වහන්සේ කිසිම කෙනෙක්ව দমনය කරන්න හික්මවන්න කිසිම දඬුවමක් භාවිතා කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ භාවිතා කරන්නේ අනන්ත කාලයක් මුළුල්ලෙහි භාග්‍යතුන් වහන්සේ පාරමී වශයෙන් ලෝක සත්‍යය කෙරෙහි පතල කලාව නැත්නම් දියුණු කලාව කරුණාවමයි දිව්‍ය මිනිසයන් দমনය කිරීමෙහිදීත් භාවිතා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඒ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණය පැහැදිලිව පෙනෙන එක් අවස්ථාවක් තමයි අඟුලිමාල දමණය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේට අයත් අඟුලිමාල සූත්‍රයේහි අඟුලිමාල දමණය පිළිබඳව පැහැදිලිව සඳහන් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණය ඉස්මතු වෙන ආකාරයට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ එක් සමයක සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළා. ඒ කාලේ පසේ නදී කෝසල රජතුමාගේ විජිතේහි රටෙහි අඟුලිමාල නම් වූ දරුණු සොරෙක් හිටියා. මේ අඟුලිමාල තරුණ වයසේ හිටපු කෙනෙක් මේ පින්නතුන් අහලා දන්නවා අඟුලිමාල තරුණයා කලින් අහිංසක නම නෙවෙයි හැඳින්වුනේ. මේ අහිංසක අඟුලිමාල උනේ කොහොමද කියන එක මේ පින්වතුන් අහලා දාන්න නිසා මේ අවස්ථාවෙහි තවදුරටත් විස්තර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. කෝසල රජතුමාගේ පුරোহিত බ්‍රාහ්මණයා ගග්ග කියන බ්‍රාහ්මණයා ගග්ග බ්‍රාහ්මණයාගේ ඒ වගේම මන්තානි බැමිණියගේ පුත්‍රයා තමයි මේ අහිංසක කුමාරයා පසු අඟුලිමාල බවට පත් වුනේ. මේ අඟුලිමාල ඒ වෙනකොට ගුරුවරයාගේ මෙහෙවීම නිසා මිනිසෙන් ඝාතනය කරන්න ආරම්භ කරලා තිබුණා. ඉතින් මිනිසෙන් මරමින්, මිනි මරමින් කෝසල රටේ එක්තරා කැලෑවකට වෙලා වාසය කළා. නැතම් ග්‍රන්ථවල සඳහන් වෙනවා ඒ කැලේ ජාලිනී වනයේ කියලා. දැන් මේ අඟුලිමාල ඒ වෙනකොට බොහෝසේ මිනිස්සු ඝාතනය කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කැලේට එන මිනිසයන්ව තමයි ඝාතනය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මේ කැලේ මිනි මරණ හොරෙක් ඉන්නවායි කියලා දැනගෙන මිනිස්සු කැලේට එන එක අතහැරියා. මිනිස්සු කැලේට නොයනකොට අඟුලිමාල දැනගත්ත ඒකාන්තයෙන් මගේ ඉඳීම ගැන මිනිස්සු දැන් දන්නවා. දැන් මෙහෙම බලාගෙන හිටියොත් එහෙම කැලේට එන මිනිස්සුන් අල්ලන්න බලාගෙන හිටියොත් එහෙම අර ගුරුවරයා කියපු ආකාරයට මේ මිනිස්සු ඝාතනය සම්පූර්ණ කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම ගම් වලට ගිහිල්ලා හරි මිනිස්සුන්ව පැහැරගෙන මරා දාන්න ඕනේ කියලා හිතාගෙන ගම් වලට කඩා වදිනවා රාත්‍රී කාලේ හිටි හැටියේම අඟුලිමාල ගම් වලට කඩා වදිනවා වැදලා නිදාගෙන ඉන්න මිනිස්සුන්ව මරාගෙන මරාගෙන යනවා අර මරණ ගාන දැනගන්න එක මිනිස්සෙකින් එක ඇඟිල්ල එක ඇඟිල්ල බැගින් කපාගෙන දෙල්ලේ තියෙන මාළේ උතා ගන්නවා ඒ විදිහට ගම් පිටින් පාළු වෙන්න පටන් ගත්තා අර කැලේ අවට ගම් වල හිටපු මිනිස්සු ටිකක් එහාට යන්න ගියා. නගරවලට ඇදෙන්න පටන් ගත්තා. ගම්වල මිනිස්සු හිඟ වෙනකොට නගරවලට පවා කඩා වදිමින් මිනිස්සු ඝාතනය කරන්න තරම් මේ අඟුලිමාල පෙළඹුණා. දැන් මේ අඟුලිමාලගෙන් ওই විදිහට මිනිස්සුන්ට කරදර පැමිණෙනකොට මිනිස්සයෝ තමන්ගේ දරුමාල්ලෝ හස්තචාර වස්තු අරගෙන කෝසල නගරයටම ගියා. නගරයට ගිහිල්ලා, කියන්නේ ශ්‍රාවස්ති නගරයට ගිහිල්ලා කොසල් නුවර, කොසල් රටේ අගනුවර ශ්‍රාවස්ති නගරයේ රජතුමාගේ රාජමන්දිරයේ වට කරගෙන මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. දේවයන් වහන්සේ මේ අසුවල් පනලහ භාෂිත කරගෙන මහා දරුණු මිනිමරණ සොරෙක් කියන අඟුලිමාල නමින් ඉස්සල්ලා මේ තැනැත්තා කැලේට යන මිනිස්සුන්ව ඝාතනය කළා. ඊට පස්සේ ගම් වලට නගර වලට වදිමින් ගම්නගරත් විනාශ කරමින් මිනිස්සුන්ව ඝාතනය කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ මේ සොරාව නැති කරන ශීක්වා නැත්නම් සොරාව විනාශ කරන ශීක්වා කියලා මිනිස්සු කියා සිටියා. මොන අතරවාරයේ තමයි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ අඟුලිමාලට මරන්න තියෙන මනුෂ්‍ය ප්‍රාණ සම්පූර්ණ වෙලා ගිහිල්ලා අන්තිමට එක මිනිසෙක් වයි මරන්න අවශ්‍ය වුණේ අන්තිම ගාන සම්පූර්ණ කරගන්න. ජඟුලිමාල සූදානම් වෙලා හිටියා එදා ඒ අවස්ථාවේ තමන්ගේ මව්පියන් උනත් කමන්නේ කවුරු හරි කැලේට එන කෙනෙක්ව මරලා අර අවශ්‍ය ඇඟිලි ගන්න සම්පූර්ණ කරගෙන ගුරුවරයාගේ පැවරීමෙන් නිදහස් වෙලා තමන්ගේ මව්පියන්ව දකින්න යන්න බලවත් උමනාවකින් හිටියේ. ඒක නිසා එන ඕනම කෙනෙක්ව ඝාතනය කරන්න සූදානමින් හිටියා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා එදවස පිහිට විය යුතු කෙනා කවුදයි කියලා බුදු ඇසින් බලනකොට එදා පිහිටවිය යුතු කෙනා හැටියට දැක්කේ අඟුලිමාල තරුණයායි. භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ තරුණයා බොහෝ පුණ්‍යසවන්ත කෙනෙක්. පස්චිම භවික කෙනෙක්. අද මේ තරුණයා තමන්ගේ මව ඝාතනය කරන්න උනත් ඉඩ තියෙනවා. හරියට මෙදාම මේ අඟුලිමාල තරුණයාව අල්ලන්න කෝසල රජතුමාත් යනවා. ඒ වගේම මව බ්‍රාහ්මණියත් යනවා. ඒ වනයේට පුතාව සොයාගෙන දැන් මේ මව යන වෙලාවට අඟුලිමාල මව්ව හරි දැකලා හඳුනා නොගෙන මරලා ඇඟිල්ල ගත්තොත් එහෙම ආනන්තාරි කර්මයක් සිද්ධ කරගන්නවා. එතනින් පස්සේ අඟුලිමාල තරුණයාට ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැතුව යනවා. ඒ නිසා මේ පිහිට යුතු අවස්ථාවයි කියලා භාගිතුන් වහන්සේ බුදු වැසින් දැක බලාවදාලා. එහෙම දැකලා භාග්‍යවතුන් වහන්සේ එදා පෙරවරු කාලේ සිවුරු පෙරවාගෙන පාත්‍රයේ තරම් පින්ඩ පාතේ ගිහිල්ලා වැඩම කරලා පින්ඩපාතයෙන් පස්සේ දානි වළඳලා ඉවර වෙලා විවේකී මද වේලාවක් වැඩ හිටලා පස්සේ සේනාසනයත් අස්පස් කරලා පාත්‍ර චීවර අරගෙන මේ අඟුලිමාල තරණයා ඉන්න වනලැහැවි බලා පිටත් වුණා. පාරදපසේ ඉන්න මේ මිනිස්සු දැක්කා භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල තරුණයා ඉන්න වනලැහැවට යනවා. මේ ප්‍රදේශයට වැඩම කරනවා. පාරද්දර හිටපු හරක් බලන ගොපල්ලෝ ගොවියෝ මාර්ගයේ යන අය බුදුරජාණන් වහන්සේ අර ජාලිනී වනයේ දෙසට වැඩම කරනවා දැකලා ඉඳන් කිව්වා ශ්‍රමණයන් වහන්සේ ওই පාරේ නම් වඩින්න එපා ඔය පාරේ ඉන්නවා අඟුලිමාල නමින් මහා දරුණු සොරෙක් ඉන්නවා. මිනිස්සු මරණ කෙනෙක්, මිනි මරණ කෙනෙක්. යා කිසිම කෙනෙකුට දයාවක් ඇති කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඔය පාරේ තනියම යන්න එපා. මොකද ගම් පිටින්ම ওই තැනත්තා විනාශ කරලායි තියෙන්නේ. ඒක නිසා මිනිස්සු පාර යන්නේ 10 දෙනා 20 30 40 50 එකට එක්කාසු වෙලයි කණ්ඩායම් වශයෙන් ගියත් ඔය හොරා මැදට පැනලා ඒ සියලු දෙනාම විනාශ කරන ඒ නිසා වහන්සේ නම් ඔය පාරේ වඩින්න එපා කියලා මේ කාකාරයෙන් ගමන වළක්වන්න ආයාචනා කළා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කාරණේ දන්න නිසාම ඒ කිසිම කතාවක් ගණනකට නොගෙන නිහඬවම ඉදිරියට වැඩම කළා. දෙවෙනි තුන්වෙනි සැරේටත් අර පාර දෙපස හිටපු ගෝවියෝ ගෝපාල්ලෝ පාර යන අය ඇවිල්ලා වැඳ වැටලා කිව්වා අනේ පින්වත් ශ්‍රමණයන් වහන්සේ ওই දිහාවට නම් යන්න එපා මහා දරුණු මිනිමාර හොරෙක් ඉන්නවා. එතුමා ඒ ඔබතුමාට ඒ හොරාගෙන් කරදර වෙන්න පුළුවන්. 20 30 40 50 වශයෙන් කණ්ඩායම් හැදිලා ගියත් කාටවත් බේරෙන්න නම් හම් වෙන්නේ ගම් පිටින් විනාශ කරලායි තියෙන නිසා වඩින්න නම් එපා කියලා. ඒත් භාග්‍යතුන් වහන්සේ නිහඬවම වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට නිහඬව ජාල්නී වනයේට වැඩම කරලා අඟුලිමාලට පේන හරියටම සැපත් වුණා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අඟුලිමාලට පේන්නට වැඩම කළේ අඟුලිමාලගේ මව් අඟුලිමාලව සොයාගෙන එන අවස්ථාවෙහි ඒ අඟුලිමාල විසින් මව්ව දකින්න ඉස්සෙල්ලයි. මව්ව දැක්කා නම් එහෙම අඟුලිමාල ඇතැම් වෙලාවට තමන්ගේ මව්ව ඝාතනය කරලා අවශ්‍ය කරන ඇඟිල්ල කපාගෙන ආනන්තාරි කර්මය සිද්ධ කර ගන්නවා. ඊට පෙර ආශ්‍රයයි භාග්‍යතුන් වහන්සේ අඟුලිමාලට පේන තරම් දුර ප්‍රමාණයට වැඩම කළේ. අඟුලිමාලත් කල්පනා කළා මේකනම් හරි ආශ්චර්යමත් දෙයක්. කවුරුවත් තනියම මේ කැලේට එන්නේ නැහැ. 10 20 30 40 50 60 ඔහොම කණ්ඩායම් හැදිලා එන්නේ. අද නම් ශ්‍රමණයන් වහන්සේ නමක් තනියම එනවා. මේ ගැන නොදන්නා කෙනෙක් තමයි කියලා තමන්ගේ ආයුධත් අරගෙන දුනුවි තලය කඩුවි අරගෙන බුදුරජාණන් වහන්සේ පස්සේ එළවන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ තේ අවස්ථාවේ irdi ප්‍රතිහාරයක් පෑවා. ඒ කොහොමද භාග්‍යතුන් වහන්සේ ප්‍රകൃතියෙන් ගමන් කරන ප්‍රകൃතියෙන් වඩින ඒ කියන්නේ සාමාන්‍ය ගමනින් වඩිනවා අඟිලිමාලයෙන් දුවගෙන තමන්ගේ වේගයෙන් ජවයෙන් දුවගෙන එනවා ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රකෘති ගමනින් වැඩම කළත් අඟුලිමාලට කිට්ටු කරන්නවත් බෑ. කිට්ටුවට වගේ ඇවිල්ලා මගහැරලා යන එක පාරටම. ඉතින් මේ විදිහට සෑහෙන දුරක් මේ වනයේ පුරාම බුදුරජාණන් වහන්සේ පස්සෙන් අඟුලිමාල දේව භාග්‍යතුන් වහන්සේ අල්ලගන්න කියලා. බුදුරජාණන් වහන්සේ පියවි ගමනින් වියදනුපතරම් දුර බලමින් බොහෝම සංවරව තැන්පත්ව වැඩම කරනවා. ඉතින් අඟුලිමාලත් කල්පනා කළා මේක නම් හරි අසිරිමත් දෙයක්. මම මේ දුවන අස්සය පාස්සෙත් ගිහිල්ලා අල්ල ගන්නවා. දුවන නුවන් පාර්ශ්වයේ ගිහිල්ලා තුන් අල්ල ගන්නවා. ඒත් මේ ප්‍රකෘති ගමනින් යන්නා වූ ශ්‍රමණයන් වහන්සේව මට අල්ලා ගන්න බැහැ නේද කියලා. ඉතින් දුවල දුවල හති වැටිච්ච තැන නතර වෙලා ඉඳන් කිව්වා. ශ්‍රමණය හිටින්න ඔහම නතර වෙන්න කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේත් මහා කරුණාවෙන් යුක්ත අඟුලිමාල කෙරෙහි තමන් වහන්සේගේ ඒ මහා කරුණාව පතුරවලා බොහොම කරුණා හඬින් වදාලා තිතෝ අහං අඟුලිමාල තංචතිත්ථාති කියලා අඟුලිමාල තථාගතයන් වහන්සේ නතර වෙලා හිටින්නේ. ඔබත් නතර වෙන්න කියලා වදාලා. අඟුලිමාලට ඒ අවස්ථාවේ කල්පනා වුණා මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා සත්‍යවාදීයි බොරු කියන අය නෙමෙයි. ඒ වුණත් මේ ශ්‍රමණයන් වහන්සේ යමින්ම තමන් වහන්සේ නතර වෙලා ඉන්නවායි කියනවා. මේ මහන්සි වෙලා හිටගෙන ඉන්න මට කියනවා නතර වෙන්නේ කියලා. මොකද්ද මේ කතාව මේක අහන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ගාථා වලින් විමසන්න පටන් ගත්තා. ගච්ඡං වදේසී සමනටිතෝ මෙහි මමංච බ්‍රෝසී තිතං අට්ඨිතෝති පුච්ඡාමිතං සමනේත මත්තං කතං තිතෝත්වං අහමට්ඨිතෝ මෙහි කියලා එයින් ප්‍රශ්න කළේ ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ යමින්ම වැඩ හිටිනවයි කියලා කියනවා නතර වෙන්නවයි කියනවා නතර වෙලා ඉන්න මට නැවතත් නතර වෙන්නේ කියලා කියනවා. මම ඔබ වහන්සේගෙන් අහන්නේ මේ කාරණේ මට තේරෙන්නේ නැති නිසායි. නතර වෙලා ඉන්න මට නතර වෙන්න කියන්නේ ඇයි? යමින් ඉන්න ඔබ වහන්සේ නතර වෙලා ඉන්නවා කියන්නේ ඇයි කියලා ප්‍රශ්න කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා තිතෝ අහං අංගුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං තුවංච පානේසු අසඤ්ඤතෝ සීතස්මාටිතෝ හං තුව මට්ඨිතෝ සීති වශයෙන් එන් අදාලේ අඟුලිමාල තථාගතයන් වහන්සේ හැමදාම දඬු මුගුරු ආදිය බහා තබලා සියලු සත්‍යයන් කෙරෙහිම කරුණා මෛත්‍රියනුයි වාසය කරන්නේ. අන්න ඒකයි භාගිතුන් වහන්සේ ප්‍රාණඝාත ආදී දුෂ්චරිත වලින් වැළකීලා සිටිනවා සියලු සත්‍යයන් කෙරෙහි දයාවෙන් යුක්තව සිටිනවායි කියලා කියන්නේ ඒ කාරණේ. නමුත් ඔබ මේ සත්‍යයන් කෙරෙහි ඒ විදිහේ කරුණාවකින් යුක්තව ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබ මේ සත්‍යයන් කෙරෙහි නොයෙක් හිංසා පීඩා කරන කෙනෙක්. අන්න ඒකයි ඔබ එයින් නැවතිලා නැහැ කියලා පදාරන්නේ කියන එක පැහැදිලි කළා. ඒකෙන්ම දැන් මේ පස්චිම භවික කෙනෙක්නේ. අන්තිම ආත්ම භාවයේ සිටින කෙනෙක්. රහත් වෙන්න පින තියෙන කෙනෙක්. ඒ කාරණේම තේරුණා මේ වැඩම කරලා තියෙන ශ්‍රමණයන් වහන්සේ නිකම්ම නිකම් ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මේ වැඩම කරලා තියෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ මා කෙරෙහිම කරුණාවෙන් වැඩම කරපු ගමනක්. මාව මේ නරක වරදින් නැත්නම් මේ දුෂ්චරිතයෙන් මුදවා ගන්නටමයි භාග්‍යතුන් වහන්සේ මේ වණයට වැඩම කරලා තියෙන්නේ කියලා ගාථාවලින් පැහැදිලි කළා. චිරස්සංවත මේ මහිතෝ මහේසී මහා වනං සමනෝ යං පච්චුපාදී සෝහං චිරස්සාපි පහස්සං පාපං සුත්වානගතං තව ධම්ම යුත්තං මේ අඟුලිමාල තරුණයා ඉඳන් කියනවා දෙවිමිනිසුන් විසින් පූජනීය වූ මහර්ෂී වූ භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ මගේ යහපත සඳහාම මේ වනයේට වැඩම කළා ඔබ වහන්සේගේ ඔය කියපු සතරපද ගාථාව අහලා මම අද පටන් මේ මොහොතේ පටන්ම මේ සියලුම හිංසාකාරී ක්‍රියාවන් අතහරිනවා කියලා ඒ වෙලාවම මොකද කළේ අර ඉනේ බැඳගෙන හිටපු කඩුවයි පිටේ බැඳගෙන තිබිච්ච දුනුවිතල මිටිය ඔක්කොම ගලවලා කැලේ විසි කරලා දැම්මා බලන්න භාගිතුන් වහන්සේ ඒක වචනයයි අදාළේනේ මොකක්ද ඉස්සල්ලාම අදාලා තිතෝ අහං අඟුලිමාල තංජ තිට්ඨාහි තථාගතයන් වහන්සේ නතර වෙනවා අඟුලිමාල ඔබත් නතර වෙන්න. එච්චරයි වදාලේ. ඊට පස්සේ අර බුද්ධිමත් අඟුලිමාල ඇහුව මොකද්ද මේ කතාවේ තේරුම? ඊට පස්සේ ඒකේ අර්ථය පැහැදිලි කළාම ඒ සතරපද ඝාතාවෙන්ම අඟුලිමාල තරුණයා තමන්ගේ තිබිච්ච කොහොම දරුණු නරක නපුරු ගති දුරු කරලා ආයුධ ටිකක් විසි කරලා දාලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉල්ලා සිටියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා පැවිදි උපසම්පදා කරනසේක්වා කියලා ඉල්ලා හිටිය බලන්න වෙච්ච වෙනසනේ ශනිකව වෙච්ච වෙනසක්. දැන් කවුරුවත් හිතනවාද අතේ ලේ තවරාගෙන මිනී මරමින් හිටපු තරුණයෙක් ওই විදිහට ශනිකව වෙනස් වෙයි කියලා. ඒක අද කාලේ ලේසියෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණික ගුණය නිසා අනුත්තර පුරිස ධම්මසාරති ගුණය නිසා භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම ලැබුණා පුරාණ සංසාරික පුණ්‍ය ශක්තිය තිබිච්ච තරුණයෙක්ව ඒ විදිහට ඒ තනත්තාගේ තියෙන උදාර ගුණ සම්පත්තියේ තේරුම් අරගෙන ශනික විනාශ පුද්ගලයෙක් බවට පත් කරන්න দমনය කරන්න. භාග්‍යතුන් වහන්සේ දිවස් නුවණින් බැලුවා මේ අඟුලිමාල තරුණයාට එහි විකු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්න පින තියනවාද කියලා. බලනකොට දැක්කා එහි බික්කු භාවයෙන් භාවයෙන් පැවිදි උපසම්පදාවෙන්ද පින තියෙන. මොකද්ද මේ එහි බික්කු භාවය කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. එර්ධිමය පාත්‍ර සිවුරු ලැබෙන්න පින තියෙන කෙනෙකුට භාගිතුන් වහන්සේ දක්ෂිණසේ හස්තය දිගු කරලා භික්ෂුව පැමිණෙන්න මේ ධර්මයේ ස්වාක්කාතයි බඹසර හැසිරෙන්න නිවන් මාර්ගට යොමු වෙලා නිවන සාක්ෂාත් කරගන්න කියනවත් එක්කම අර පුරාණ පුණ්‍ය ශක්තිය නිසා එර්ධිමය වූ පාත්‍ර සිවුරු ලැබෙනවා. ඊට පස්සේ හරියට 60 60 වස් අපිරි මහතෙරුන් වහන්සේ නමක් වගේ කේස්ත්‍රාවලුත් ඉවත් වෙලා ගිහිල්ලා කාසාය වස්ත්‍ර පෙරවිලා පාත්‍ර සිවුරු දරව ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ අර එක වචනයෙන් ඒහි භික්ඛු කියන එක වචනයෙන්ම පැවිද්දත් උපසම්පදාවක් ලැබෙනවා. ඒ පැවිදි උපසම්පදාව ලබා දෙන්න පුළුවන් වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේටම විතරයි. අන්න ඒ පැවිද්දට තමයි ඒහි භික්ඛු උපසම්පදාව කියන්නේ. ඉතින් දැන් මේ අඟුලිමාල තරුණයාටත් පෙර ජීවිතවල චීවර පරිස්කාර ආදී භික්ෂුන් වහන්සේලාට පූජා කරලා ඒ කියන්නේ අටපිරිකර ආදී පූජා කරලා අටපිරිකර වලට අයිති වෙන්නේ මොනවද? පානිපොට සිවුර, දෙපට සිවුර, අඳනය, පාත්‍රය, ඉදි කටුණුව, පෙරහන, ඒ වගේම පොඩි පිහියක් බැලි පිහිය වෙන්න පුළුවන්. ඒ වගේ ඔන්න ඔය පරිස්කාර සියල්ල තමයි අටපිරි කරේ කියන්නේ. ඒ කියන්නේ පැවිද්දෙකුට අවශ්‍ය කරන මූලික දේවල් ජීවිතේ පවත්වන්න අවශ්‍ය කරන මූලික ටික. දැන් ඔය අටපිරි කර තියනවා නම් ඕනෑම පැවිද්දෙකුට තමන් වහන්සේගේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන්. තුන් සිවුරු තියනවා, කය වහා ගන්න, පාත්‍රය තියනවා, පින්ඩ පාත යන්න, ඊළඟට ඉතින් ගහක් යට හරි වැඩ ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට අඟුලිමාල තරුණයා පෙර ජීවිතවල පාත්‍ර සිවුරු පූජා කරලා තිබිච්ච නිසා එර්දි මේ පාත්‍ර සිවුරු ලැබීමේ පුණ්‍ය ශක්තියෙන් යුක්ත වුණා. භාග්‍යතුන් වහන්සේ දක්ෂින ශ්‍රී හස්තයේ දිගු කරලා එන්න බහම මේ ධර්මයේ ස්වාක්කාතයි බමසර හැසිරෙන්න දුක් කෙලවර කරන්න කියලා ආවාද කරනවත් සමගම එර්දි මේ පාත්‍ර සිවුරු ලැබිලා අර තිබිච්ච ගිහි වෙස අතුරුදහන් වෙලා සැටවස් අපිට මහතෙරුන් වහන්සේ නමක් වගේ සිවුරු පාත්‍ර දරව දැන් විද්‍යමාන වෙන්නේ කවුද? අඟුලිමාල ස්වාමින් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍ර සිවුරු දුන්නා දැන් අඟුලිමාල ස්වාමින් වහන්සේ අතට. භාග්‍යතුන් වහන්සේ පෙරටුව වඩිනවා අඟුලිමාල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරුත් අරගෙන පසුපසින් වැඩම කරනවා වැඩම කරලා දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල ස්වාමින් වහන්සේ ජේතවනාරාමයට වැඩම කළා. ඔය අතර තමයි අර ගම් නගරවල මිනිස්සයෝ සරත් නුවරට එකරාශී වෙලා රජමැදුර වට කරගෙන උද්ඝෝෂණය කරන්න පටන් ගත්තේ. රජුරන් දිනකව දේවයන් වහන්සේ අඟුලිමාල නමින් මහ හොරෙක් කියනවා මිනිමරු හොරෙක් අපට ගම් නගරවල ඉන්න විදිහක් නැහැ. රාත්‍රියේ විටින් විට ගම් වලට නගර වලට පැනලා මිනිස්සු මරනවා. ඒක නිසා අපි මේ උදුරෙන් බේරා ගන්න මේ හොරාව අල්ලා ගන්න නැති කරලා දාන්න කියලා උද්ඝෝෂණය කළා. රජුරුවත් මොකද කළේ 500ක් පමණ අශ්ව හමුදාවක් සූදානම් කරගත්ත. ඒ කියන්නේ අසුන් සහිත අසුන් 500ක් සහිත හමුදාවක් ලෑස්ති කරගත්තා. ඒ කියන්නේ කොටසක් කියන එකයි. කෝසල රජුරන්ට ඉන්නවනේ චතුරාංගනි සේනාවම. ඒ චතුරාංගනි සේනාවෙන් අශ්ව 500ක් විතරක් අඳ ගහගත්තා. කෝසල රජුරෝ කල්පනා කළා මේ අඟුලිමාල සොරාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඉතින් ගම්නගර වලට කඩා වැදිලා මිනිස්සු මරන්න තරම් දරුණු කෙනෙක් නම් තනියම නම් මේක කරන්නේ මේ තැනත්තා සුළුපටු කෙනෙක් නෙමෙයි, ලේසි කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේව බැහැදකලා වන්දනා කරන්න යන්න ඕනේ. අට කතාවේ විස්තර වෙනවා. මොකද එහෙම කළේ රජුරෝ දාන්නා. එතකොට භාග්‍යතුන් වහන්සේ රජතුමාව දැකලා කොහෙද යන්නේ? මොකද මේ කියලා විස්තර අහනවා. රජතුමා සිද්ධිය කියනවානේ. එතකොට භාගතුන් වහන්සේ බුදු ඇසින් බලලා රජුරවන්ට අන්තරායක් වෙනවා නම් අනිවාර්යයෙන්ම භාගතුන් වහන්සේ වදාරන ওই ගමන යන්න එපා කියලා. රජුරවන්ට ජයවත් වෙනවා නම් භාගතුන් වහන්සේ නිහඬ වෙනවා. රජුරෝ කල්පනා කළා මේක දැනගන්න පුළුවන් වෙන්නේ භාගතුන් වහන්සේගෙන් පමණයි. ඒ නිසා පළමුවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ ගමන යන්නේ එකයි හොඳ කියලා ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේව දකින්න ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා ඉස්සෙල්ලා අර අශ්වහමුදාව පිටින් නවත්තලා පාගමනින් ජේතවනාරාමයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටියා. භාග්‍යවතුන් වහන්සේත් මේ වෙලාවේ අවේලාවක රජතුමා බටයොත් එක්ක ජේතවනාරාමයට ඇවිත් ඉන්න ආකාරය දැකලා භාග්‍යවතුන් වහන්සේ කෝසල රජතුමාගෙන් ඇහුවා මහරජා මොකද මේ හමුදාවකත් අඬ ගහගෙන මොකද මේ බිම්බිසාර රජුරුව ඔබට විරුද්ධව කිපිලාද නැත්නම් වෛශාලියේ ලිච්ඡවීන් ඔබට විරුද්ධව කටයුතු කරනවාද එහෙමත් නැත්නම් වෙනත් කවුරු හරි විරුද්ධ රජ කෙනෙක් ඔබට විරුද්ධව ඉන්නවාද මොකද මේ හමුදාවක් අරගෙන කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා ඒකම ඉඳන් කියවා නෑ ස්වාමීනි බිම්බිසාර රජුරුවන්වත් වෛශාලියේ ලිච්ඡවීන්වත් වෙනත් රජ කෙනෙක්වත් මට විරුද්ධව යුදයට එනවා නෙමෙයි මගේ රටේ ඉන්න අඟුලිමාල නමින් මිනිසෙයින් කෙරෙහි කිසිම දයාවක් නැති මිනී මරණ මහ දරුණු හොරේ. මම මේ යාවල්ලන්න යන්නේ මොකද දැන් ගම්නගර පිටින් විනාශ කරගෙන එනවලු මිනිසෙයින්ට ඉන්න නැතිලු ඒ නිසා මම මේ යාවල්ලන්න යන්නේ කියලා. ඒකවන භාග්‍යතුන් වහන්සේව මහරජා ඔබට දැන් අඟුලිමාලව දකින්න ලැබුණොත් ඒ අඟුලිමාලත් කෙස්රවුල් දාලා කසා වස්ත්‍ර පරවාගෙන ඉන්නවා දකින්න ලැබුණොත් ප්‍රාණඝාත ආදීන් වැළකීලා බොරු කීම් ආදීන් වැළකීලා Brahmachariව සිල්වත්ව ගුණ සම්පන්නව ශීලයෙන් යුක්ත ඉන්නවා දැක්කොත් එහෙම ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. රජතුමා කිව්වා ස්වාමීනි මම එහෙමනම් ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා ගරු බුහුමන් දක්වලා ධාර්මික රැකවරණය සලසා දෙනවා. අවශ්‍ය කරන සිවුරු පින්ඳ පාද සේනාසන ගිලම්පස පිරිකර කියන ශීවපසේ විපස්ථාන කරනවා. ඒ වුණත් ස්වාමීනි ඒ වගේ දුස්සීල පාපී නරක කෙනෙකුට කොහොමද ওই වගේ අදහසක් පහළ වෙන්නේ? නයිස්ක්‍රාමී චේතනාවක් ඇති වෙන්නේ කොහොමද? ඒක නම් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා රජතුමා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේ තමන් වහන්සේට නුදුරින් ගහක්යට එරමිනිය ගොතාගෙන විවේකයෙන් වැඩ සිටියා වූ අඟුලිමාල ස්වාමින් වහන්සේව පෙන්වලා දක්ෂිණ ශ්‍රී හස්තය දිගු කරලා වදාලා මහරජු ඔය ඉන්නේ අඟුලිමාල තමයි කියලා වදාලා බලන්න රජතුමාටත් ඒ අවස්ථාවේ හරි පුදුම හිතෙන්නේ නැතිනේ. ඉතින් රජතුමා තේ අවස්ථාවේ තැති ගැනීමටපත් වුණා. ඉතින් රජුරු ආරංචියෙන් අහලා තිබුණේ සුළුපටු කතාවක් නෙමෙයිනේ. මේ පාර කියන්න බෑ. 10 20 30 ගියත් අල්ලගෙන මරනවා. ගම් නගර වලට පැනලා මිනිස්සුන්ව ඝාතනය කරනවා. ආදි වශයෙන් කියලානේ අහලා තිබුණේ. ඉතින් දැන් මේ ඉන්නේ අඟුලිමාලයි කියලා භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා පෙන්වුවාම රජුරන්ට ඒක අදහා ගන්න බැරි වුණා රජුරොත් එකපාරම දියට තැති ගැනීමටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ දැක්ක රජුරෝ තැති ගැනීමටපත් වෙච්ච බව දැනගෙන වදාලා මහරජතුමනි බය වෙන්න එපා. ඔබතුමාට මේ ස්වාමින් වහන්සේගෙන් කිසිම බියක් තැති ගැනීමක් ඇති වෙන්නේ කියලා කිව්වහම තමයි රජුරුවත් බය නැතුව ළඟට ගියේ ළඟට ගිහිල්ලා වන්දනමාන කරලා එහව ස්වාමින් වහන්සේද අඟුලිමාල කියන්නේ කියලා රජතුමාත් ඔව් කියලා මේ රජතු එසේය මහරජ කියලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ ගමන රජතුමා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේගේ පියාගේ ගෝත්‍රය මොකක්ද? මවගේ ගෝත්‍රය මොකක්ද? අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා මහරජ මගේ පියා ගග්ග බ්‍රහ්මණයායි. මන්තානි බෙමිණිය තමයි මගේ මව. ඒ ගමන කෝසල රජතුමා අර මෞපියන්ගේ ගෝත්‍ර නාමයෙන් කතා කළා. මොකද අඟුලිමාල කියන්නේ හොඳ නමක් නෙමෙයිනේ. මේ දරුණු කර්කස ක්‍රියා කිරීම නිසා ලැබිච්ච පට බැඳිච්ච නාමයක්. ඉතින් දැන් ඒවයින් වැළකීලා සංවරව විනීතව සාන්තව වැඩ ඉන්නා වූ ස්වාමින් වහන්සේ නමකට ඒ නමින් කතා කරන්න සුදුසු නෑ කියලා රාජ්‍යරුව මොකද කළේ මේ ස්වාමීන් වහන්සේගේ ගෝත්‍ර නාමයෙන් කතා කළා. එතකොට දැන් මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ ගෝත්‍ර නාමය මොකක්ද? මන්තානිපුත්ත ගග්ග කියන එකයි. මන්තානිපුත්ත ගග්ග ස්වාමින් වහන්සේ. හරි නම ඒකයි. ඉතින් බලන්න අර කලා වූ අකුසල කර්ම නිසා ditta ධම්මිකවම පට බැඳිච්ච නාමයක් ලැබුණා. දේවදත්ත කියන්නේ. දැන් කාට හරි ළමයෙකුට දේවදත්ත කියලා දැම්මොත් එහෙම හරි ප්‍රශ්නයක් ඇති වෙනවානේ. නමුත් මේ දේවදත්ත කියන්නේ බොහොම සුන්දර නමක්. මොකද්ද දේවදත්ත කියන්නේ? දෙවියන් විසින් දුන්. ඒකයි දේවදත්ත කියන්නේ. ඉතින් බලන්න සුන්දර නමක් නේ. නමුත් ඒ නම තිබිච්ච කෙනා කළා වූ දරුණු අකුසල කර්ම නිසා මේ පුද්ගලයා විතරක් නෙවෙයි මේ නමටත් මිනිස්සු කැමති නැහැ. ඉතින් ඒ බලන්න ඒ ditta ධම්මික වශයෙන්ම ලැබෙන්නා වූ ආධිනව ඒක නිසා මේ ස්වාමින් වහන්සේ මන්තානි පුත්ත ගග්ග අහිංසක කුමාරයා නමුත් අඟුලිමාල වුණා ස්වාමී රජතුමා කිව්වා ස්වාමීනි මන්තානි පුත්ත ගග්ග ස්වාමින් වහන්සේ වහන්සේ මේ බඹසර හිසි පළවා වැඩ විසන ශේක්වා මම වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නම් කියලා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ පැවිදි වූ තැන් පටන්ම ආරණ්‍යකව, පිණ්ඩපාතිකව, පාසුකූලිකව තුන් සිවුරු දරාගෙන ධූතාංගධාරීවයි හිටියේ. ඒ නිසා රජුරාන්ගේ පැවරීම බාරගත්තේ නැහැ කිව්වා. මහරජතුමනි මගේ තුන් සිවුරු සම්පූර්ණව තියනවා කියලා අර පැවරීම බාරගත්තේ නැහැ. ඊට පස්සේ මේ රජතුමා අඟුලිමාල ස්වාමින් වහන්සේට වන්දනාමාන කරලා පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කළා. නම් කියනවා ස්වාමීනි මේකනම් හරි පුදුම දෙයක්. හරි අසිරිමත් දෙයක් මේ බුද්ධ ගුණය. භාග්‍යතුන් වහන්සේ මේ দমনය කළ නොහැකි දුර්දාන්තයව দমনය කරනවානේ මේ විදිහට. ඒ වගේම නොසන්සිඳුණු අයව දැහැමින්ම සංසිඳු වෙනවානේ. කෙලෙසුන්ගෙන් දැවෙමින් ඉන්න අය කෙලෙස් නිවුණු ශාන්ත උපශාන්ත උත්තමයන් බවට පත් කරනවානේ ස්වාමීනි අපට දඬුවමිනුත් අවියාවුද වලිනුත් මේ තනත්තාව දාමනය කරගන්න පාලනය කරගන්න බැරුව ගියා. නමුත් භාග්‍යතුන් වහන්සේ කිසිම දඬුවමක් නැතුව අවියක් නොගෙනම මේ තරම් දරුණු අඟුලිමාලව দমনය කරා නේද ස්වාමීනි මේක නම් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යක්මයි කියලා භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරලා වන්දනා කරලා පිටත් වුණා. දැන් උනාගුලිමාල ස්වාමින් වහන්සේ අනික් ස්වාමින් වහන්සේලා අතර වැඩ විසින් වැඩ සිටීමේ ප්‍රතිපත්ති දරව වාසය කරනවා. දවසක් මේ ස්වාමින් වහන්සේ සිවුරු පොරවාගෙන ගෙපිලි වලින් පින්ඩපාතේ වඩිනකොට දැක්ක එක්තරා නිවසක එක්තරා ගර්භණී කාන්තාවක් මේ දරුවා බිහි කරගන්න අපහසු දරු ගැබ හරස් වෙලා දරුවා බිහි කරන්න අපහසු බොහොම දුක් විඳිනවා දැක්කා. දැකලා කල්පනා කළා අනේ මේ සත්‍යය දුකින්ම පීඩාවටපත් වෙනවා නේද මේ සත්‍යය බහතු දුකක් නේද මේ සංසාරයේ අත්විඳින්නේ කියලා හරි සංවේගයටපත් වුණා අර දරුවා බිහි කරගන්න අපහසුයෙන් දුක් විඳින මවව දැකලා දානින් පස්සේ පින්ඩපාතෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා තමන් වහන්සේ දුටු මේ සිද්ධිය ගැන සඳහන් කළා ගර්භණී මාතාවක් දරුවා බිහි කරගන්න බැරුව බොහෝ දුක් විඳිනවා දැක්කා අනේ මේ ලෝක සත්‍ය දුකින් පීඩාවටපත් වෙනවා නේද කියන සංවේගය තමන් වහන්සේ තුල ඇතිවෙච්ච බව සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල ඒ ස්ත්‍රිය වෙත ගිහිල්ලා මෙහෙම කියන්නේ. යතෝහං භගිනි ජාතෝ නාබුජානාමි සංචිච්ච පානා ජීවිතා වූරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝත සොත්ති ගබ්බස්ස සත්‍ය ක්‍රියාවක් කරන්න අඟුලිමාල කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා ඔබේ කාන්තාව වෙත ගිහිල්ලා කියන්නේ සොහොයුරිය මම උපන්තම් පටන් දැන දැන සතෙක් මැරුවේ නෑ. ඒ සත්‍යයෙන් ඔබටත් ඔබේ දරු ගැබටත් යහපතක් වේවා කියලා සත්‍යක්‍රියා කරන්නයි කිව්වා. ඉතින් දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි මම එහෙම කිව්වොත් දැන දැන බොරු කිව්ව වෙනවා. මම කොච්චර මිනිස්සුන්ව දැන දැන මරන් තියනවද? එහෙමනම් අඟුලිමාල ඔබ ඒ ස්ත්‍රිය වෙත ගිහිල්ලා මෙහෙම කියන්න කියලා භාගිතුන් වහන්සේලා දාලා. මොකද්ද? යතෝ හම් භගිනි අරියාය ජාතියා ජාතෝ නාවිජානාමි සංචිච්චපානා ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොතිතේ හෝති සොති ගබ්බස්ස නම් කියන්නේ සහෝයි සහෝයුරිය මම ආරි ජාතියෙහි පහළ වෙච්ච තැන තැන් පටන් උපන් තැන් පටන් දැන දැන ප්‍රාණී ප්‍රාණයක් නැති කලේ නැ ජීවිතයක් නැති කලේ නැ ඒ නිසා ඒ සත්‍යයෙන් ඔබටත් දරුගෙබටත් සිතක්ම වේවා කියලා ආශිර්වාද කරන්න සත්‍ය ක්‍රියා කරන්න කියලා එතනදී ආරි જાතියෙහි උපන් තැන්පතක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා බුද්ධ ශ්‍රාවකෙක් වෙච්ච තැන්පතන් දැන දැන කිසිම ප්‍රාණියෙක් නැතිකලේ නැහැ, මැරුවේ නැහැ. අන්න ඒක සත්‍ය වචනයක්. ඒ සත්‍ය වචනේ සෙත්පතන්න ආශිර්වාද කරන්න කියලා වදාලා. බුදුරජාණන් වහන්සේගෙන් මේ වචනේ බුද්ධ වචන ඉගෙනගත්තු අඟුලිමාල ස්වාමීන් වහන්සේ අර ශ්‍රී වෙත ඇවිල්ලා බොහොම කරුණාවෙන් යුක්තව, පතල කරුණාවෙන් යුක්තව අර ස්ත්‍රියට ආශිර්වාද කළ සත්‍යක්‍රියාවක් කළා සොහොයුරිය මම මේ ආර්ය ජාතින් උපන්තම් පටන් දැන දැන කිසිම සතෙක් මැරුවේ නෑ ඒ සත්‍ය වචනයෙන් ඔබටත් ඔබේ දරු ගැබටත් යහපතක් වේවා කියලා ආශිර්වාද කළා ඒ ආශිර්වාද කරනවත් එක්කම ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් බලයෙන් පහසුවෙන්ම දරුවා බිහි වෙලා ඒ මව් දරුවත් නිර්පත්‍රිත භාවයට පත් වුණා ඉතින් එදා පටන් අද දක්වාම ගර්භණී මාතාවන් අඟුලිමාල පිරිත ආශිර්වාදයක් හැටියට සැලකලා ওই කියන සත්‍ය වචනේ තමයි භාවිතා කරන්නේ කරුකටයුතු ස්වාමින් වහන්සේලා ලවා පිරිතක් හැටියට කියවා ගන්න සජ්ජායනා කරවා ගන්න ඔය කියන බුද්ධ වචනයයි. මේක බුද්ධ වචනයක් වගේම අඟුලි ස්වාමාල ස්වාමින් වහන්සේගේ සත්‍ය ක්‍රියාවයි. ඊට පස්සේ දැන් ඔය පාළි අඟුලිමාල ස්වාමින් වහන්සේ හොදකලා එකලාව සමථ විදර්ශනා භාවනා වඩලා පිළිවෙලින් ධ්‍යාන සමාපත්තිය ආදියත් ඇති කර ගන්නට ඇති මාර්ග ප්‍රතිඵල සිත් ඇති කරගෙන සියලු ආශ්‍රවයන් ශේ කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ අරහත්ත්වයට පත් වී වදාලා. දැන් අඟුලිමාල සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි නික්ලේශී වූ රහතන් වහන්සේ නමක්. දැන් ඔන්න අඟුලිමාල රහතන් වහන්සේ වෙනදා වගේම සීරු පොරවාගෙන පාත්‍රයේ තරම් පින්ඩ පාති වැඩම කරනවා. සමහරලා කොහොම නගරේ පිටපාතේ වැඩම කරනකොට නගරේ හරි ගම්මානයක හරි මිනිස්සු එක එක වැඩවලට එහාට මෙහාට ඔය ගල් මුගුරු විසි කරනවානේ කාක්කෙක් කෙලවන්න ගලක් ගහන. ඒ ගල විසි වෙලා ගිහිල්ලා අඟුලිමාල ස්වාමින් වහන්සේගේ ඇඟට වැටෙනවා. කොහාට හරි දී කෑල්ලක් විසි කරනවා. ඒ විසි කරන දී කෑල්ලක් ගිහිල්ලා වැටෙන්නේ කොහාටද? අඟුලිමාල ස්වාමින් වහන්සේගේ ඇඟට. මොකද ඒකට හේතුව? අර දහස් ගාණක් මිනිසෙන් ඝාතනය කළානේ. ඒ ඝාතනය කරපු කුසල කර්මය මිනිසින් ඝාතනය කරපු අකුසල කර්මයේ ditta ධම්ම විපාක වාරය යන්න බලන්න. එතකොට අරහත්ත්වයටපත් උනත් අර කර්ම විපාක වාරය කියන්නේ ditta ධම්ම කර්ම කොටස අහෝසි වෙන්නේ ඒක විපාක දෙනවා. අරහත්ත්වයටපත් වෙච්ච නිසා නැවත උපතක් නැහැනේ. ඒක නිසා උපපජ්ජ වේදනීය හා අපරාපරිය වේදනීය කර්ම පමණක් විපාක දෙන්න විදිහක් නැති තත්ත්වයටපත් වෙනවා. ඒකට අරහත්ත්වයටපත් උනත් ditta ධම්ම විපාක කොටස රෝෂයෙන්ම විපාක දෙන්න ඉඩ තියෙනවා. කියන්නේ ඒ නිසා තමයි රහක විසිකරන ගල් මුගුරු ආදිය අඟුලිමාල ස්වාමින් වහන්සේගේ රහතන් වහන්සේගේ ඇඟට වැටෙන්න පටන් ගත්තේ. දවසක් අඟුලිමාල ස්වාමින් වහන්සේ හිසත් පැලිලා පාත්‍රයේ බිඳිලා සිවුරුත් ඉරාගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කළා. භාගතුන් වහන්සේ තෙන්දි වදාලා බ්‍රාහ්මණය ඉවසාන් වහන්සේ විසින් බොහෝ වර්ෂ ලක්ෂ ගණනින් නිරේ පැසෙන්න හේතු වෙන විදිහේ කර්ම රැස් කරලා තියෙනවා. දැන් ඔබ වහන්සේට මේ ටික විතරයි මේ ditta ධම්මික විපාක කොටස විතරයි ලැබෙන්නේ. ඒක නිසා ඔබ වහන්සේ දැන් මේ සියල්ල ඉවසා දරා ගන්න කියලා භාගතුන් වහන්සේ කරුණාවෙන් යුක්තව අනුශාසනා කළා. දැන් අඟුලිමාල ස්වාමින් වහන්සේට ඒ වගේ කරදර හිරිහැර කොච්චරවත් පැමිණෙන්නේ නැති කලාව අකුසල කර්ම නිසා. නමුත් තමන් වහන්සේ සාක්ෂාත් කරගත්තා වූ විමුක්ති සුවය අත්විඳින්න ඒ කිසිම කරදරයක් හිතට ගැහැටක් කරගන්න නැතුව අඟුලිමාල රහතන් වහන්සේ විමුක්ති සුවයෙන්ම වාසය කළා. ඉතින් මිනිස්සුත් හරියට දොස්පරස් කියන්නේ නැතිනේ. ඉතින් අඟුලිමාල තරුණයා අතින් තමන්ගේ ඥාතීන් ඝාතනය වුණා නම් ඒක දැනගත්තුවයි මොන හැටි දොස්පරස් කියන්නේ නැති. නමුත් එහෙම වුණත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච නිසා ඒ කිසිම දෙයකින්ම සැලීමක් නැතුව විමුක්තියෙන් විමුක්ති සුවය අත්විඳින්න වාසය කළා පින්වන් පාන තාක්ම. තමන් වහන්සේ උදානයක් වශයෙන් අර අරහත්ත්වයට පත් වෙලා විමුක්ති සෝයාත් නිමින් ඉන්න අවස්ථාවේ උදානයක් වශයෙන් වදාලා යෝචපුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා යමෙක් කලින් ප්‍රමාදයටපත් වෙලා පසු අප්‍රමාදී වෙනවද අන්න ඒ තැනැත්තා වලාකුලින් ඉදුණු හඳ වගේ මේ ලෝකේ බබුලවනවා යස්සපාපං කතං කම්මං කුසලේන පිටීයති සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චාන්දිමා යම් කිසි කෙනෙක් කළා වූ පාප කර්මය මාර්ග කුසලයෙන් වසාලනු ලැබේද අනේ ශ්‍රාවකයන් වහන්සේලා වලාකුලින් මිදුණු හඳ වගේ ලෝකේ බබලවනවා ආදි වශයෙන් කියලා වදාලා ඊළඟට දිසාහිමේ ධම්ම කතං සුලන්තු දිසාහිමේ යුංජන්තු බුද්ධ ශාසනේ දිසාහිමේ තේ මනුජේ භජන්තෝ යේ ධම්ම ධම්ම මේවාද පයන්ති සන්තෝ කියලා වදාලා එයින් කලේ මේ තමන් වහන්සේගේ සතුරන්ටත් මේ සිත පැතිරීමයි මාගේ සතුරෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරත්වා මාගේ සතුරෝ බුද්ධ ශාසනයෙහි යෙදෙත්වා මාගේ සතුරෝ යම් සත්පුරුෂ කෙනෙක් ධර්මයේ දේශනා කරනවාද සමාදන් කරනවාද අන්න ඒ බඳු කල්යාණ මිත්‍රයන් භජනය කෙරෙත්වා කියලා තමන් වහන්සේගේ සතුරන්ටත් ඒ විදිහට මෛත්‍රියම පතුරවාගෙන වාසය කළා දිසාහි මේකාන්ති වාදානං අවිරෝධක් ප්‍රශංසිනං සුනන්ත ධම්මං කාලේන තංච අනුවිධියන්තු මාගේ සතුරෝත් ශාන්තිවාදය ඇති මෙත්ගුණ පසස්නා බුදුරජාණන් වහන්සේගේ සාන්ත්‍රි ශාන්ති මෛත්‍රී ධර්මයේ ශනියක්ෂණයක් පාසාම අහලා ඒ ධම ක්‍රියාවෙනුත් සම්පූර්ණ කරත්වා මාගේ සතුරා ඒකාන්තයෙන් මට හිංසා නොකරේවා අනිසත්වයකටත් හිංසා නොකරේවා පරම ශාන්ති සංඛ්‍යාත නිවනට පැමිණ සියලු සත්වයන් රකීවාදී වශයෙන් කියලා අඟුලිමාල ස්වාමින් වහන්සේ තමන්ට සතරපම් කරන්නා වූ අයටත් මෙත්සිත පතරවපු ආකාරයේ උදාන ගාතාවන්ගෙන් සඳහන් වෙනවා. තවදුරටත් තමන් වහන්සේ පිළිබඳ උදානය උදාන වදාලා සමහර කෙනෙක්ව දඬුවමින් නැත්නම් අංකුශයෙන් කසයෙන් පළලයි দমনය කරන්නේ. ඒ වුණත් තථාගතයන් වහන්සේ විසින් මාවේ කිසිම දඬුවමක් නැතුවම দমনය කළා. පෙර හිංසාකාරී ක්‍රියාවන්හි යෙදුනා වූ මට අහිංසකයි කියලා නමක් තිබුණා. දැන් මම සැබෑ ලෙසම අහිංසක භාවයටපත් වෙලාම අහිංසක කියන නම දරාගෙන සිටිනවා. පෙර මම අඟුලිමාල නම් ප්‍රසිද්ධ වූ සොරා වුණා. දැන් භාග්‍යවතුන් වහන්සේ සරණ කර සරණ කරගත් නිසා මහත් වූ සැනසීමටපත් වුණා ආදි වශයෙන් කියලා. තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ගලවා ගත්තා වූ ආකාරය ගැන උදානයන් ප්‍රකාශ කළා. තවදුරටත් අවසාන වශයෙන් සඳහන් වෙනවා සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම සංවිභත්තේ සුධම්මේසු යං සිත්තං තදුපාගම සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස ශාසනං එයින් අවසාන වශයෙන් සඳහන් වුණේ අඟුලිමාල ස්වාමින් වහන්සේ විමුක්ති සුවයෙන් යුක්තව සිහිපත් කරනවා මේ බුද්ධ ශාසනයට මගේ පැමිණීම යහපත් පැමිණීමක්මයි. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයට පැමිණලා ශ්‍රාවක භාවයටපත් වුණා නම් මේකෙන් උනේ ඒකාන්තයෙන් යහපතක්මයි. ඒ පැමිණීම නරක දෙයක් නෙමෙයි. මම මේ පැවිදි වෙන්න ඕනේ කියලා හිතුවද එය නපුරු කොට සිතපු දෙයක් නෙමෙයි. ඒකාන්ත ශාන්තියක්මයි. මේ ලෝකේ යම්තාක් ශ්‍රේෂ්ඨ වූ ශාන්තියක් ඇද්ද අන්නේ ශ්‍රේෂ්ඨ සාන්තිය අද මම සාක්ෂාත් කරගෙන සිටිනවා. බුද්ධ ශාසනය කරා මාගේ මේ පැමිණීම ඒකාන්තයෙන්ම යහපතක්මයි. වරදවා සිතපු දෙයක් එහෙම නෙමෙයි. කියන්නේ වැරදිලා වෙච්ච දෙයක් නෙමෙයි. මා විසින් ත්‍රිවිද්‍යා කියන්නේ දැන් අඟුලිමාල රහතන් වහන්සේ සඳහන් කරන්නේ මා විසින් ත්‍රිවිද්‍යා ලබන ලදී මා විසින් බුදු ශාසනයේ කළ යුතු සියල්ල සම්පූර්ණ කරන ලදී කියලා තමන් වහන්සේ ගැන උදාන් වෙනවා. බලන්න ඉතින් මේ උදානය තුළින්ම අඟුලිමාල ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනයෙන් ලැබුවා වූ උතුම් ශාන්තිය අපට හිතා ගන්න පුළුවන් නේ. ඒ නිසා අපටත් ඒ ගැන සිහි කරන්න පුළුවන්. මේ අපි හැමදෙනාමත් බුද්ධ ශාසනයට පැමිණියා වූ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට අයිති වෙනවා මේ පින්වතුන්ලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට පැමිණියා වූ භාග්‍යතුන් වහන්සේ සම්ම ගියා වූ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසයි. දැන් මේ පින්වතුන්ලාට මෙතෙක් කාලයක් තිස්සේ දිනු කරගත්තා වූ දාන ශීල භාවනා ආදී කුසල ධර්මයන් ගැන ආවර්ජනය කරනකොට මේ පින්නතුන්ලාටත් බලවත් පීති සෝමනස්සයක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ලා බුද්ධ ශාසනයට සම්බන්ධ වෙලා බුදුන් සරණ නොගියා නම් ධර්ම රත්නයේ සරණ නොගියා නම් සංඝ රත්නයේ සරණ නොගියා නම් මේ වෙනකොට කොච්චර ප්‍රාණඝාත අකුසල් සිද්ධ වෙලාද ප්‍රාණඝාත අකුසල කොච්චරකින් වැළකුණාද තෙරුවන් සරණ ගිය තැන පතක් නේද දැන් මේ අය අතින් කොච්චර සොරකම් කෙරෙන් ඉඳ තිබුණාද බුදුන් සරණ නොගියා නම් කාමයන් හරදා හැසිරීම බොරු කීම් වෙනත් දුෂ්චරිත දහසකුත් එකක් අකුසල් සිද්ධ වෙන්න තිබුණා තෙරුවන් සරණ නොගියා නම් මේ පින්නතුන් තෙරුවන් සරණ ගිය තැන් පටන් ඉහි පින්නතුන් හැටියට පංචශීලය ආරක්ෂා කරනවා දැන් බලන්න මේ පංචශීලමේ කුසල ධර්ම සියල්ලම දිනු කර ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා බුද්ධ ශාසනයට පැමිණි නිසා. දැන් අද දවසේ පුරාම අෂ්ටාංග උපෝසත සීලය ආරක්ෂා කරලා ඒකාන්ත වශයෙන් සුගතියෙන් විපාක දෙන වටිනා කුසලයන් ජනිත කරගත්තා. ඒ කුසලයන් ජනිත කරගන්න ලැබුණේ බුදු ශාසනයේ ශ්‍රාවක භාවයට පැමිණිච්ච නිසා. සරණාගමන කුසලයක් ඒ වගේම සීලමය ප්‍රතිපදාවක් නිසා මේ පින්වතුන්ලාට දැන් අවස්ථාව තියෙනවා. අද රාත්‍රියේ මරණයටපත් උනත් නිදා පිබිදියාසේ සුගතිගාමී වෙන්න පුළුවන් අද දවසේ මේ සිද්ධ කරගත්තු කුසල සම්පන්නිය නිසා. නේ? අද දවසේ අපි හිතමු මේ ආය මරණයටපත් වුණොත් එහෙම අපි කාටවත් හිතන්න හැම වෙන්නේ කියන එක නෙමෙයි. එහෙම වුණත් මේ පින්නතුන්ලා මේ කරගත්තු කුසලේ විශාල ලාභයක්. සමහරලාට මේ පින්නතුන් බුද්ධ ශාසනයට සම්බන්ධව නොසිටියා නම් අද මරණයටපත් වුණා නම් ඇතැම් වෙලාවට යන්න වෙන්නේ කුණිරේට නැත්නම් තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, දුගතියකට. නමුත් අද මරණයටපත් වුණොත් මේ හැම දිනාටම නිදාපිපිදී ආශේ සුගතියක සිට පිටවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා ධර්ම රත්නේ සරණ ගිය නිසා සංඝ රත්නේ සරණ ගිය නිසා ඒ වගේම දැන් මේ පින්නතුන්ලා තුල අදහස තියෙනවා තමන්ගේ හිතේ පහළ වෙන රාගය හොඳ දෙයක් නෙමෙයි. ද්වේෂය හොඳ දෙයක් නෙමෙයි. මෝහය හොඳ දෙයක් නෙමෙයි. මේවා නැති කරන්න ඕනේ කියලා. ඒ සිත හෝ පහළ වෙන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා, ධර්ම රත්නේ සරණ ගියා, සංඝ රත්නේ සරණ ගිය නිසා. එහෙම තෙරුවන් සරණ නොගියා නම් අපිට කවදාවත් හිතෙන්නේ මේ රාගය නරක දෙයක්, ද්වේෂය නරක දෙයක්, මෝහය නරක දෙයක්, මේවා නැති කරන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. බුදුන් සරණ ගිය නිසා මේ රාග දේශ මොහ නැති කරන අදහසින් අපි සමති විදර්ශනා භාවනාවන් යෙදෙනවා. ඒ කුසල සම්භාරයන් සියල්ලම බුදුරජාණන් වහන්සේ නිසා අපට ලැබෙන්නේ. ඒක නිසා අපට පුළුවන්කම තිබෙනවා දැන් ඉදිරියට තවදුරටත් සමති විදර්ශනා භාවනා ආදී දියුණු කරගෙන සතර සතිපට්ඨානෙ වදාගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදিলা දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල නිවන් සුවත් හිමි කර ගැනීමේ භාග්‍ය අපි හැම දිනාටම උරුම වෙලා තියෙනවා. ඒ මාර්ගඵල නිවන් සුව ලබා ගැනීමේ අවස්ථාව අප හැම දිනාටම උදා වෙලා තියෙනවා. ඒ භාග්‍ය උදා වෙලා තියෙන්නේ මේ බුද්ධ ශාසනයට සම්බන්ධ වෙච්ච නිසා. අන්න ඒ විදිහට බලනද දේවදත්ත ප්‍රමාදයක් අඟුලිමාල ස්වාමින් වහන්සේට පමණක් නොවේ අප හැම දිනාටමත් මේ බුද්ධ ශාසනය මෙතෙක් දුරට මේ පැමිණි ගමනේදී ලැබුණා වූ කුසල සම්භාරයක් අකුසලයෙන් මිදෙන්නට වළකින්නට ලැබීමෙන් උනා වූ ශාන්තිය වචනයෙන් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙහි පිහිටලා අවසානයේ මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ ත්‍රිවිද්‍යාවන් සාක්ෂාත් කරගෙන සියලුම ආශ්‍රවයන් ශේය කරලා ලබන්නා වූ අජරාමර සංඛ්‍යාත උතුම් වූ අමෘත මහා නිර්වාණ ශාන්තියත් අපට වහා සාක්ෂාත් කරගන්න ලැබේවා මේ බුදු ශාසනයේදීම ඒ තුන් වූ ආශ්‍රයක්ෂේ ඥානයත් සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව පිහිටුවා ගන්නට ඕන. ඉතින් අන්න මේ විදිහට පින්වත්නි අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුලින් මහත් වූ ශාන්තියක් සපක් දිනු කරගන්න ලැබුණා. බොහෝ කුසල සම්භාරයන් ඒ නිසා අපි හැම දිනාම ජනිත කරගත්තා. ධර්ම දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ පින්වතුන්ලාත් අද මේ කුසල් සිද්ධ කරගන්නට යෙදුනේ මේ බුද්ධ ශාසනය නිසාමයි. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන රත්නත්‍රේ සරණ ගිය නිසාමයි ඒ වගේම අනුබුදු විහිඳු මහරහතන් වහන්සේ අද වෙනි කුසන්පුර 15ක් වගේ දවසක මේ ලංකා ද්වීපයේ ශ්‍රී සද්ධර්මයේ පණවිඩය රැගෙන නිසාමයි ඒ නිසා අපි මේ ජීවිතය තුළදීම ධර්මය අවබෝධ කරගෙන ධර්මයට පහළ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්නට ලැබේවා ලැබේවා කියන අදිෂ්ඨානය පිළිටුවා ගනිමු. එහෙනම් බුද්ධ පූජාව අත ගන්න කවුරුත් පෙළ ගැහෙන්නේ